යාළුව අතර ඕක ටිකක් අඩුයි. සබ්‍රක්‍මචාරින් වහන්සලා ටිකක් අඩුයි. අපි මාස 3ක් වස්වසලා සබ්‍රක්‍මචාරින් වහන්සලාට කියනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු බං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි ආයස්නි අපි උතුරට මාස 3ක් එක තැන හිටියා. ඔය ඇත්ත මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ මට කියන්න මාත් ඒක දැක්කොත් මම පිළියම් කරගන්නම් කියලා. එහෙම සංස්කෘතියක් කොහෙද තියෙන්නේ? අපි ඔක්කොම වැඩි වසංගන මම හරි කියන පදනේ මේනේ හැම ප්‍රවෘත්ති සම්දර්ශනයක්ම යන්නේ හැම නව කතාවක්ම ලියන්නේ හැම ටෙලි ඩ්‍රාමා එකක්ම ලියන්නේ හැම චිත්‍රපටයක්ම හදන්නේ. ඒක බලනකොට අපි අමතක කරලා ඒක බලන්න අපි කොච්චර කැමතිද? නමුත් මේක ඇතුලේ යන ටෙලි ඩ්‍රාමා එක මේක ඇතුලේ යන චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් පේනවා ඒ අනිත්‍යතාවයේ බලපාන රූප බැලුවත් වේදනා බැලුවත් සංඥා බැලුවත් සංස්කාර බැලුවත් විඥාන බැලුවත් ඒ තුනේම තියෙනවා සංස්කාර ලක්ෂණේ හට ගන්නා ගතියක් තියෙනවා රංගනයක් තියෙනවා හමාප්තියක් තියෙනවා රූප හට ගන්න හැටි තා රංගනයයි එයාගේ සමාප්තියයි වේදනාවක් හට ගැනීම රංගනේ සහ සමාප්තිය වෙනස් ඊට වැඩිය සංඥාව වෙනස්. ඊට වැඩිය සංස්කාර වෙනස්. ඊට වැඩිය විඥාන. හැබැයි ඔක්කොටම තියෙන පොදු ලක්ෂණ තමයි හැම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. අපි ලෝකේ කොයි තූත්තු ගුඩිය කියලා බැලුවත් පිටසක්වලකට කියලා බැලුවත් ඔච්චරම තමයි. ඔක්කොම දැකලා අතරගත නෙල්ලිගිඩියක් වගේ නේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ ලෝකේ සංස්කාර ගොඩක්. ඔක හැම එකටම උපාදයක් හටගනිවක් තියෙනවා. ඔගේ රංගනයක් තියෙනවා. තිතස අඤ්‍යතත. ඊට පස්සේ වැයවීමක් තියෙනවා. ඉතින් ඔගේ නම් වණන් හදාගෙන අපි තවලින් දශකේ අපේ මන්ද දශකේ ඉනකොට ඌවට නම් දාන දාන නම් දාන වෙනස්. ඊට පස්සේ ක්‍රීඩා දශකේ අවුරුදු 10 ඉඳලා 20 වෙනකොට ඌව දිහා බලන හැටි වෙනස්. ඊට පස්සේ 20 ඉඳලා 30 වෙනකොට වර්ණ දශකයට යනකොට හැඩ වැඩ දාන කාලේ එනකොට ඊට පස්සේ ඥාන දශක බල දශක වශයෙන් ඉදිරියට යනකොට අපි මේ පහ දිහා දක්වන ආකල්ප බැලුවොත් එක ජීවිතයක් ඇතුළත පවා රූප සත්‍යක භාවනාව පෙන්නලා දීලා කියනවා ඒක හරියට කෙරුවොත් එහෙම තමයි ඇත්තටම අටුවචාන් වහන්සේලා සඳහන් කරන්නේ නැත්නම් අපේ බුද්ධඝෝසාචාන් වහන්සේ සඳහන් කරන්නේ බුදුජානන්සේ සඳහන් කළ තැන මම මේ හතර මහා ධාතුන් මේ විදිහට භාවනා කරපු නිසා මට කැමැතිනම් මට ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න පුළුවන්. ඊතරම් අධිකාරී ශක්තියක් එනවා අපුරුදු 10න් 10ට 10න් 10ට ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත වගේ කොටස් වලට කඩලා වෙන හැම සිද්ධියක්ම හොතට වශී කරගන්න පුළුවන් නම් ආයු සංස්කාර Taman අතේ තියෙන. එහෙම නැත්නම් ඉතින් කොරෝනා හැදලා මැරලා යනවා, සායරෝග හැදලා මැරලා යනවා, අනම්මන ලෙඩ හැදලා මැරලා යනවා. නමුත් මේක හොඳට බැලුවොත් එතකොට මේ හැම දෙයකම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මං හිතන හොක් කරනවා. තේරුම් ගන්නවයි කියලා මොනවද මේ පහ කියලා? මේ හැම දෙයකටම හට ගැනීමක් තියෙනවා. හැම දෙයකම රංගනයක් තියෙනවා. මැද කොටසකට පස්සේ වැයවීමක් තියෙනවා. මෙන්න මේකේ භාවනා නොකරපේ කරනට පෙනෙනව නම් පෙනෙන්නේ මැද කෑල්ල විතරයි. කවදාකවත් හුස්මක හට ගැනීමක් පේන්නේ නැහැ. කවදාකවත් හුස්මක ගෙවි යෑමක් පේන්නේ නැහැ. ඒක තමයි මේ මායාව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේදී සඳහන් කරනවා. ඇතර මජ්ජේ සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන වෙන දෙයකට. නමුත් එතන රහතන් වහන්සේ නමකට තේරෙන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිත සංඤ්‍ය තත්තම් වගේ කියන එක පේන්නේ හුස්මේ මුල බලනවා, මැද බලනවා, අග බලනවා. ඉගෙන හුස්ම බලනවා කියන එක නෙවෙයි මේකේ අදහස් කරන්නේ. හුස්මේ සම්පූර්ණ චරණයම බලන්න ඕන. හුස්මේ සම්පූර්ණ රචනයම බලන්න ඕන. හුස්මේ සම්පූර්ණ විපරිණාමය බලන්න. ඒක එච්චර ලේසි නෑ. ඒ මොකද අපි රූපේ කියන හුස්ම කියන එක පවතින දෙයක් කියනවා කියලානේ හිතාගන්නේ. බලන්නේ මේ ආනපාන සතිය කියලා ගන්නකො. පිම්බීම හැකිලිම කියලා ගන්න. නමුත් එහෙම එකක් නෑ කියලා නිමිත්තක් දාලා බලන්න ගියාම මේ නිමිති කරන දෙයක් නෑ එතන. හට ගැනීමක් තියෙනවා විකෘති වීමක් තියෙනවා නැතිලා යamak තියෙනවා. ඉතින් අපි මේක බිතුසිතුමක් වගේ තියලා බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම කම්මැලි හිතෙනවනේ. මේක එහෙම එකක් නෑ. මෙතෙන් තියෙන ක්‍රියාවලියක්. අපි ඒ ක්‍රියාවලිය එකක් කියලා හිතාගෙන ඝණයක් කියලා හිතාන සන්තති ඝන, කිච්ච ඝන, ආරම්මන ඝන වශයෙන් එකතු කරන්න ගියාට භවනා වැඩිපුර කරන්න කරන්න පේන හුස්ම කියලා හැම ඒක ඝන දෙයක් නෑ. ඒක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඒ වෙනස් වෙන සුළු ගතිය අනිච්ච සංඥාව නම් සංස්කාර ලෝකය කියන්නේ පෘථග්ජන ලෝකය කියන්නේ නිච්ච සංඥාව. ඒ අනිත්‍ය දෙයකට නිට්ටය කියලා දාගන්න එක තමයි සංඥා විපල්ලාස කියලා කියන්නේ. ඒක හතරක් බුදුහාමුදුරෝ දේශනා කරන නිච්ච සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අනත්ත් සංඥා. අපි මේ දේවල් මගේ ගෑණි මගේමයි. මගේ ඩෙන්ටිටි කාඩ් එක මගේමයි. මගේ නිට්ටය දේපල මගේමයි. ඒව වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් වහකණ්ඩ ඕන. නැත්නම් ඒකියව මරන්න ඕන. මේ වගේ අපි අර ඒ නිච්ච සංඥාව දාගත්තට පස්සේ රට රටවල් යුද්ධ කරනවා. එහෙම නැත්නම් මිනිස්සු අතර බැඳීම් සහ දික්කසාද වීම තියෙනවා. ඒ මොකද මේ නිත්‍ය දෙයක් හිතාගෙන අපි යන ගමනක්. ඉතින් කොච්චර මේක සාහසික වෙලා තියෙනවද කියනවනම් ඒක මැක්ස් වේබර් කියන ආගමික ඉතිහාසයේ හදන එකනත් කියනවා හැම ආගමක්ම ඒක නිත්‍යකරන වෙනමම මොකද්ද කියන්නේ? ಜಾති ආත්සල්‍යයක් හදාගන්න. අපේ ආගම හරි විරුද්ධ වෙන එකෙක් මරුවට කමන්නේ. අපේ ආගමට අත තියනව කණක් කැවුතු කණක් කලු කැවුතු කණක් කප්පනවක මරනවක ගියාගෙන මේ ආගම තමයි කියන්නේ රණ්ඩුව තමයි තියෙන්නේ. මේ නිට්ටිය කරන්න කියලා සිංහල බුද්ධ ආගම කියන එක මේකේ හදන්න ගිහිල්ලා කරපු විනාශේ ඊට ඉස්සර තිබ්බ බුද්ධ ආගමේ වෝන් ස්වර්ණමය යුගයක් කිසිම හාමුදුර කෙනෙකුට අත දික් කළා කියන්න බැරිලු මුන්නාන්සේ මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. කිසිම අම්බලමක් තිබිලා නැතුව ලංකාවේ මෙතන වාඩි වෙලා කවුරු රහත් වෙලා නැහැ කියලා. එහෙම තිබුණු ලංකාවක ඒ අවුරුදු ගාණක් යනකොට මේ ඔන්න සිංහල බුද්ධහම පටන් අරගත්තා. අපි තමයි ධර්මදීපේ කියලා පටන් ගත්තා. පටන් ගන්න කරන කෙරුවවල් දිහා බලනකොට. එහෙම නිත්‍ය දෙයක් මේකේ නෑ. අපි නිත්‍ය කරලා බලන හුස්ම. මං කියන්නම් මම තේරුම් ගත්ත හැටියට අපි ඒව මොකක්වත් නැත්නම් අපි පැවිදි වෙලත් නැහැ. අපි පිරිවෙන් අධ්‍යාපනයට ඇවිල්ලත් නැහැ. සතියත් නැහැ. මොකක්වත් නැතුව අපි නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත්. ඒ මිනිස්සෙ ඉන්නේ තන්නේ කර කාමෙනේ. හොඳින් හෝ නරකෙන් කාමේ. ඉතින් මංසරේ තේරෙයි සමහරලාට මේක නම් ගොයියෝ හරියන්නේ මේක මේ පුදුමාකාර කැඹිරිල්ලක් කියලා හිතන ඇත්තනේ මේ දුඹුරු පාට ඇඳගෙන තියෙන්නේ. මොන හරි එකක් නිසා. ඒතකොට යාට තේරෙනවා මේ කාමෙන් ගත කෙරුව ජීවිතේ අනිවාර්යම අපායයි කියලා. ඒ වෙනුවට යා කාමෙන් වෙන් වෙනවා කියන අපේ අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ගිහිගේ හැර යෑම කියලා සාමාන්‍ය කියන්නේ. අබිනිෂ්ක්‍මණය කියන්නේ කාම ඡන්දයට ප්‍රතිනිධිය වශයෙන් පෙන්වන්නේ ඉස්සරණේ අබිනිෂ්ක්‍මණේ. අබිනිෂ්ක්‍මණේ ගියපු හැම කෙනාටම කාමයේ වෙනුවට නීවරණ ධර්ම ටික එනවා. අපිට දැන් තියෙන භාවනා කරනකොට අපි නටවන්නේ නටවන්නේ ඔක්කොම කරන්නේ නීවරණ. නම් වශයෙන් කියනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඉතින් කාට හරි තේනනතර විශාල කාමයක් අතහැරලා අපි ගිහිගේ අතහැරලා ආවට භාවනා මධ්‍යස්ථානට ගියාට කාමයේ සංඥාව තමයි නීවරණ කියන්නේ එයා අපිව අල්ලගන්න. මහා කාමයේ අතෑරියාට නීවරණ වලින් අපි යටපත් වෙනවා. මෙතන කාටවත් අතොස්සලා කියන්න බෑ. මම පැයක් ඉඳගෙන ඉන්නවා මට කිසිම නීවරණයක් එන්නේ මට මෙහෙම ඉන්න පුළුවන්. එහෙම කියන කෙනෙක් නැහැ. නමුත් එයාට ඥානයක් තියෙනවා. අර විශාල කාමයේ වෙනුවට මයිලක තියෙන කාම සංඥාවක්. ඒ මං ගීගේ අතෑරපු නිසා.